සිතුවිල්ලෙන් යුක්තව අද රාත්‍රියේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන්. අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පద్මානුගත ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සදහැකතුනි පන්සිල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු.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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් විසිරුවා හඳුනු ලබන ධර්මදේශනාවේ අද මාතෘකා වශයෙන් සංයුක්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ ශීල සූත්‍රයේ දේශනා පාඩයක් විස්තර කිරීමටයි මම මේ පින්වත්තුන්ට බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනා පාඩේ සඳහන් කරුණු විශේෂයෙන් ඒ මුළු සීල සූත්‍රයම මේ ශාසනයක් තුල ලබන්න පුළුවන් සීලූම ආර්ය ඵල සෝවන් ඵලය සකෘදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය මෙන්න මේ උත්තර ඵලලාභීත්වයේ සඳහා යෝගාචරයා විසින් ආර්ය ශ්‍රාවකයා විසින් වැඩි යුතු ගුණධර්ම සමූහයක් මේ සූත්‍රයෙන් බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් මේ ශාසනයක් ගැන අපි කතා කරනකොට පින්වතුනි මේ බුද්ධෝත්පාද කාලය ඉතාමත්ම දුර්ලභ විදිහට තමයි ශාන්තිනායකයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේ ලෝකේ වැඩිපුරම බුද්ධ ශූන්‍ය කාලය තමයි දේශනාවේ සඳහන් වෙන්නේ කියන්නේ සම්බුදුරුන් පහළ නොවන කාලය. එතකොට තව කාරණයක් තියෙනවා ඒ සම්බුදෝරුන් පහළ නොවන කාල වගේම මේ මනුෂ්‍යාත්ත භාවයත් ඊටාත්ම දුර්ලභයි කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ උත්තම දුර්ලභ ඒ වගේම උත්තම වගේම දුර්ලභ වූ අවස්ථා දෙකම අපිට දැන් ලැබිලා තියෙන නිසා මේ ශාසනයෙන් අපි ඵල ප්‍රයෝජන ගන්න ඕනේ. බුදු ශාසනයෙන් ප්‍රයෝජන ගැනීමත් ඒ වගේම මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනෙ ගැනීමත් බුද්ධිමත් බෞද්ධයා විසින් නිතර සිහි කටයුතු දෙයක්. ඉතින් මේ දේශනාවේදී මම මේ පින්වත්තුන්ට අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ය භාවයේ පළවෙනි ඵලයේ හැවත් සෝවාන් ඵලයේ ගුණ ධර්ම ඇති කරගන්නේ කොහොමද කියලා මේ ශීල සූත්‍රයට අනුව කරුණු පැහැදිලි කිරීමක්. පින්වත්නි පසුගිය දේශනාවලදීත් මම මේ පින්වත්තුන්ට මතක් කළා මේ ලබාගෙන තියෙන උත්තරම බුද්ධෝත්පාද කාලය හැම මොහොතක් ගානේම තමාගෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ගිලිහිලා යනවා ඒ කාලය අපෙන් වියකී යනවා නැවත ආයේ කොහොම මේ වගේ උත්තරම කාල සීමාවක් කාලයක් අපිට ලබා ගැනීමට කෙසේනම් හැකි වේද කියලා කිසිම කෙනෙකුට කියන්න බැරි තරමයි. ඒ වගේම පින්වත්නි ඒ තමන් ලබාගෙන තියෙන උත්තරම මනුෂ්‍යාත්ම භාවයත් දැන් හැම මොහොතක් ගානේම අපේ හැම තත්පරයක් ගානේම අපෙන් ගිලිහිලා යනවා. අපි මරණය කරා ඇදීගෙන යනවා කියන්නේ ඒකයි. හැම මොහොතක් ගානේම තමන්ට ජීවත් වීමට තියෙන කාල සීමාව ක්‍රියාකාරීත්වය ටිකින් ටික ටිකින් ටික අඩු වෙලා යනවා. ඒ වගේම මේ මිනිස්යන්ට තියෙනා වූ ඊ타මත්ම වැදගත් ඉන්ද්‍රියක් තියෙනවා. දැන් මේ පින්තුන් අහලා තියෙනවා ඔය නිතරම ධර්මය අහනකොට සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ඒ ධාතරත්නේ මුලින්ම සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව ථානං සරණං පතිත්තා. තස්මාහි බොහෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත තරාත ධම්මේ ශාන්තිනායකයන් වහන්සේ මේ සකල ලෝකවාස සත්‍යයන්ට මහා මෛත්‍රියෙන් මහා කරුණාවෙන් දෙන උපදේශය මේ ගාත රත්නයෙන් පැහැදිලි වෙනවා. උන්වහන්සේ මතක් කරන්නේ කොහොමද ධම්මං විනා නත්ති පිතාච මාතා. සදහවත් බෞද්ධයනි, බුද්ධිමතුනි, ඔබට සිටින්නා වූ එකම අම්මා තාත්තා කවුද? සද්ධර්මයේ පමණයි. සීන්සා ශාන්තිනායකයන් වහන්සේගේ ගුරුවරයා වශයෙන් ක්‍රියාත්මක වුණේ උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මයයි. එනිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දරුවනි ඔයට ඔබට සිටින්නා වූ පාරලා තියෙනවා තියෙනා වූ එකම දෙමව්පියෝ ඒ කියන්නේ මවත් පියක් කවුද සද්ධර්මයයි ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා ඒ සද්ධර්මයේ මත තමාගේ ජීවිතේ ගොඩනගාගෙන යන්න අසද්ධර්මයෙන් අත් මිදෙන්න සද්ධර්මේ කරා යන්න මොකද අසද්ධර්මයෙන් අපි ජීවිතේ පවත්වා ගත්තොත් අපිට ඒ කාන්තේම සතර අපාගත වෙන්න සිදු වෙනවා. ඒක කිසිත් නැති වෙන්නේ නැහැ කියලා අපිට කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. ඒ නිසා අසත් ධර්මයේ තුල ජීවත් වෙන්නා වූ සීලූම සත්වයන්ට නියත වශයෙන්ම දුගතිය ස්ථාපිත වෙනවා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි අසත් ධර්මයෙන් අතහරින්න සත් ධර්මයේ තුලට එන්න ධර්මයේ පිහිට කරගන්න ධම්මං විනා නත්ති පිතාච මාතා කිව්වේ ඒකයි. ඊළඟට එතුණු දේශනා පාඨයේ දෙවෙනි පදේ තමයි කිව්වේ ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්තා. එහෙනම් අපේ ජීවිතය සද්ධර්මයේ මත ගොඩනගාගෙන යයි අසද්ධර්මයෙන් අත්මිදෙන්න ඕන සද්ධර්මේ කරා යන්න ඕන එහෙනම් සසරින් ඈතර වීම සඳහා ප්‍රතිපදාවක යෙදෙන කියලා තමයි උන්වහන්සේ අපිට එතනදී පැහැදිලි කරන්නේ. තස්මාහි බෝ කිච්ච මඤ්ඤප්පහාය ඒ නිසා අපේ ජීවිතේ බොහෝ වැඩ අඩු කරගත්තු යුතුයි දැන් එළඹිලා තියෙන්නේ ඊ타මත්ම බරායර අවස්ථාවක් අනිත් එක මේ අවස්ථාව කියන එක පින්වත්තුනේ ක්ෂණ සම්පත්තිය ලබාගෙන තියෙන මොහොතක් මේ කඩේම අපිට හරියට පාස් කරගත්තොත් මේකෙන් අත්මිදුනොත් සංසාර ගමන් නතර කරන්න පුළුවන් බව හතක් එළදී නිවන් දකින්න පුළුවන් තස්මාහි බෝ කිච්ච මඤ්ඤප්පහාය සුණාත ධාරේත චරාත ධම්මේ ධර්මයේ අහන්ඳ ඊළඟට දරා ගන්න ඒ දෙකම හොඳට ශක්තිමත් වුණොත් ඔය ඇයට තරාතේ හේවත් හැසිරීමට පුළුවන් ප්‍රතිපත්තිමේ පූජාවකින් භාවනාත්මක ජීවිතයක් ගත කරලා අර මුලින් කිව්වා වූ ආර්ය ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. ඒ නිසා පින්වත් පින්වතුනි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් ඊළඟ කාරණේ තමයි මම මුලින් සඳහන් කරේ සත්‍ය සම්බන්ධයෙන් තියෙන ආයතනයෙන් ඊටාත්ම වැදගත් ආයතනය තමයි මන ආයතනය. ශාන්තිනායකයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා හැම සිතක්ම සකස් වෙන්නේ මන පූර්වාංගම කරගෙන. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය. මනසාත්තේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති ඡායාව අනුපායිනි. ඔන්න පැහැදිලි දේශනා පාඩයක්. මෙන්න මෙතෙන්දී උන්වහන්සේ මතක් කරන්නේ හැම සිතක්ම සකස් වෙන්නේ කුමක් පූර්වාංගම කරගෙනද කුමක් ශ්‍රේෂ්ඨ කරගෙනද මනීන්ද්‍රිය. ඉතින් අර අපේ ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හයෙන් තමයි අපි ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන හේ ක්‍රියාකාරීත්වය. ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය. ඉතින් මේ ආයතන හයේ වැඩිපුරම වැඩ කරන්නා වූ ආයතනය තමයි මන ආයතනය. වැඩ කරන්නා වූ වැඩිපුරම ආයතනය මොකද්ද? මන ආයතනය. ඉතින් බොහෝ විට අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආයතනයේ දුර්වල වූ අය. ඒ අයට දහම අවබෝධ කරගන්න අපහසු වෙනවා. බොහෝ කාලයක් ගියාට පස්සේ තමයි බණ භාවනාවට ඒ අය සම්බන්ධීකරණය වෙන්නේ. එතකොට අර ආයතනයේ දුර්වල නිසා ඒ අයට අසාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ, කන ඇහෙන්න ඕනේ. ඊළාට සුණාත ධාරණය කරගන්න නම් මානසික ශක්තිය තියෙන්න ඕනේ. මේ දෙකම නැත්තම් චරාතේ කියන එක අපිට චරාතේ කියන ධර්මතාවය අපිට ඇති කරගන්න හැකියාව නැහැ. ඉතින් මම මතක් කරේ එකයි මේ ධර්මයේ අහන මේ පින්වත් හැම දිනාම තමන්ගේ කඩේීමට දැන් ඇවිල්ලා තියෙනවා නම් මේ කඩේීම කොහොම හරි සමුද්ධිමත් භාවය ඇති කරගන්න සසර ගමන නතර කරන්න පුළුවන් ස්ථානයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ සීලය සීල සූත්‍රය බුදු පියාණන් වහන්සේගේ කාලයේදී මේ කොට්ටිත හාමුදුරහා සරු හාමුදුර අතර වුණා වූ ධර්ම සාකච්ඡාවක්. ඒක නිදාන කතාව මේ පින්වත්තුන්ට කෙටිව මතක් කරන්නම්. දවසක් කොට්ටිත හාමුදුරුව මහරහතන් උතුමේ උන්වහන්සේ සරියුත් හාමුදුරුව ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ යෝගාවචරය හේවත් ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵල සමාපත්තියට සමවැදීම සඳහා මේ සංයෝජන 10න් තුනක් නැතිකර ගැනීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා. ඉතින් පොඩි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මෙතන මේ දෙනම දෙන දෙදෙනා වහන්සේම පින්වතුනි මහරහත් උතුමෝ. කොට්ටිත හාඳුරොත්, සරියොත් හාඳුරොත් කියන දෙනවා. උන්වහන්සේලා මේ සාකච්ඡා කරන්නේ කුමක්ද? මේ තමන් වහන්සේලා ලබාගත්තා වූ උත්තර අරහත් ඵලය නෙවෙයි. අරහත් ඵලය ගැන කතා කරන්නේ මුලින්ම කතා කරන්නේ කුමක්ද? සෝවාන් ඵලය. මෙතෙන්දී අපිට පොඩි ගැටලුවක් ඇති වෙනවා ඇයි ඒ උත්තරමිය දෙදෙනා මේ සීලුම ඵලලාභීත්වය ලබාගන්නේ සංසාරයෙන් ඈතර වෙලා සීලුම කිස අවසන් වුණා උත්තරමෝ දෙන්නෙක්නේ. ඇයි මෙහෙම එකක් කතා කරන්නේ? ඉතින් ඒ කතා කිරීමේදී මේ ධර්ම සාකච්ඡාවේදී කරුණු ඉදිරියේදී පැහැදිලි වෙනවා කුමක් සඳහාද මෙහෙම ධර්ම සාකච්ඡාවක් උන්වහන්සේලා කළේ කියලා. ඉස්සෙල්ලාම අහන්නේ කොහොමද ස්වාමීනි සෝවාන් වීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා. ඒක තමයි මම කිව්වේ අර දේශනා පාඨයේදී උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා. මෙන්න මෙහෙම ශීලා ශීලවතාවසෝ කොට්ටිත වික්ුණා පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකත් මනසිකා තබ්බා කතමේ පංච සීයති දං රූප උපාදානස්කන්ධෝ වේදනා උපාදානස්කන්ධෝ සංඤෝ උපාදානස්කන්ධෝ සංඛාර උපාදානස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ ශීලවතාවුසෝ කොට්ටිත වික්ුණා ඉමේ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්‍යතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බා මේ දේශනා පාඨයෙන් සඳහන් වෙන්නේ කුමක්ද කොටිතාඳුරෝන් අහනවා සලියුත් හාමුදුරන්ගෙන් ස්වාමීනි සෝවාන් ඵලලාභීත්වයේ සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා උන්වහන්සේ එතනදී දේශනා කරන මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇතුළු අර තියෙන අසත් ධර්ම ප්‍රවාහයේ තියෙනා වූ දුර්ධාන්ත දුර්ධාන්ත අසත් ප්‍රවාහය ගැන උන්වහන්සේ දකින්න කියලා කිව්වා. එෙහිදී පැහැදිලි වෙන මෙන්න මෙහෙම එකක්. දැන් පින්තුන්ට මතක් කළා මේ පංච උපාදාන ස්කන්ධය කියලා වචනයක් එතන තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ පින්වත්නි සිත. පංච උපාදාන ස්කන්ධය කියන්නේ සිත. එතකොට ඒ සිත මෙන්න මේ විදිහට දකින්න කිව්වා අනිත්‍යතෝ කියලා කියන්නේ අනිත්‍යයි කියලා දකින්න ඕන. දුක්ඛතෝ කියන්නේ දුකයි කියලා දකින්න ඕන. රෝගතෝ කියන්නේ රෝගයක් කියලා දකින්න ඕන. ගණ්ඩතෝ කියන්නේ ගඩක් කියලා දකින්න ඕනේ සල්ලතෝ කියන්නේ හුලක් කියලා දකින්න ඕනේ. අගතෝ කියන්නේ පීඩාවක් කියලා දකින්න ඕනේ. ආබාධතෝ කියලා කියන්නේ ආබාධයක් වශයෙන් දකින්න ඕනේ. පරතෝ කියන්නේ අන්සතු ඌවක් විශේෂ සලකන්න ඕනේ. පලෝකතෝ කියන්නේ විශේෂණයක් වශයෙන් දකින්න ඕනේ. ශුන්‍යතෝ කියන්නේ හිස් බවක් වශයෙන් දකින්න ඕනේ. අනත්තතෝ කියන්නේ අනාත්මයි කියලා හේවත් තමාගේ වශයෙන් ගිහි පවතින්නේ නැහැ කියලා දකින්න කියලා තමයි එතනදී මේ කොට්ටිත හාමුදුරන්ට මේ සරියුත් හාමුදුරන් වහන්සේ උපදේශ දෙන්නේ. දැන් එතනදී පැහැදිලි වෙනවා විශේෂයෙන් මේ පංච උපාදාන ස්කන්ධයේ හේවත් හිත හිතේ ස්වභාවය අවබෝධ කරගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියනා ත්‍රිලක්ෂණය වඩාගෙන ඉදිරියට ගමන් කරන්න කියන එකයි. එතකොට මෙන්න මේ කරුණ හොඳට පැහැදිලි කරගත්තා වූ ඒ කොට්ටිතාඳුරෝ අහනව නැවතත් ස්වාමීනි මම පළවෙනි කාරණේ හෙවත් සෝවාන් වීම සඳහා කළ යුතු භාවනාව පැහැදිලි කරගත්තා දෙවෙනි ආර්ය ඵලය සකෘදාගාමී සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා උන්වහන්සේගෙන් නැවතත් ਵਿਚාරනවා එතනදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ හේවත් හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවය වඩන්ඩ කියලා. හරි බොහොම හොඳයි ස්වාමීනි දෙවෙනි කාරණය සම්බන්ධව මම ඔබ වහන්සේගෙන් පිළිතුරු දැනගත්තා මේ තුන්වෙනි ආර්ය ඵලය අනාගාමී සඳහා කළ යුතු භාවනාව කුමක්ද? එතෙන් දුන්වහන්සේ දේශනා කරන කොටිටේනේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේම හේවත් හිත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවෙම වඩන්නේ කියලා. බොහොම හොඳයි ස්වාමීනි මම තුන්වෙනි ආර්ය ඵලයේ ලබා ගැනීම සඳහා කළ යුතු දේ හොඳට දැනගත්තා. සහත් වීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද? එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා කොටි තේනි මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ මෙහෙවත් සිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්ද වඩන්ද එතකොට අරහත් ඵලයට සමවැදීමේ හැකියාව තියෙනවා සකල ක්ලේශං සමුච්ඡේද ප්‍රහාණ වෙලා හත කිත්ති කියන උත්තම ඵලයට පත්වීමේ හැකියාව ඇති වෙනවා කියලා උන්වහන්සේ එතනදී දේශනා කරනවා නැවතත් මේ කොට්ටිත හාමුදුරෝ ශරීරත් හාමුදුරන් අහනවා ස්වාමීනි එහෙනම් මේ ඒ ආර්ය ඵල ලාභිත්‍ය ලබා ගත්තා වූ සීලු කිස අවසන් කළා වූ මේ රහත් උතුමන් වහන්සේලා යම්කිසි භාවනාවක් කරනවාද උන්වහන්සේලා කරන භාවනාව කුමක්ද? එතෙන්දිත් උන්වහන්සේ මතක් කරනවා කොට්ටි තේනි මෙන්න මේ පංච උපාදානස්කන්ධයේම හේවත් චිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩනවා කියලා උන්වහන්සේ එතෙන්දිත් උත්තරේ දුන්නා. එතෙන්දිත් අහනවා ඇයි ස්වාමීනි දැන් රහතන් වහන්සේලා තමන් වහන්සේට කළ යුතු දේ ඔක්කොම කරලා අවසానයිනේ ඇයි එහෙම නැවතත් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නේ. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා ditth ධම්ම සුඛ විහරණය කියලා වචනයක්. ඒක අරහත් ඵලයට සමවදිනා වූ රහතන් වහන්සේලාගේ සිතක තියෙන ස්වභාවය උන්වහන්සේලා නිටතරම ඒ ධර්මයේ තුලම සමාධිගත වෙලා සිටින ස්වභාවයක් ඒ නිසා තමයි ඒකට කියන්නේ ditth ධම්ම සුඛ විහරණය සඳහා නැවත නැවතත් මේ රහත් උතුම පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වඩනවා කියලා තමයි උන්වහන්සේ පිළිතුරු දුන්නේ. දැන් මේ ධර්ම සාකච්ඡාව මේ දෙදෙනා වහන්සේ කරපු ධර්ම සාකච්ඡාව බුදුහාඳු ළඟට ගිහිල්ලා සැලකල හිටියා. ස්වාමීනි මේ කොට්ටිත හාඳුරෝ මගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. සෝවාන් ඵල සභා ලාභීත්වයේ සඳහා කළ යුතු භාවනාව කුමක්ද කියලා. මම උන්වහන්සේට පැහැදිලි කළා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වඩන්ඩ එතකොට අර සංයෝජන 10න් තුනක් සමුච්ඡේද ප්‍රහාණය වෙනවා කියලා උන්වහන්සේට මම පැහැදිලි කළා මොනවාද මේ සංයෝජන 10 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය වෙලා මුලින් උපුටා ගිහිලා සෝවාන් ඵලයට ලබා ගැනීමට සෝවාන් ඵලලාභීත්වයේ ලබා ගැනීමට ඒ ධර්ම කරුණ හේතුකාරක වෙනවා කියලා මං උන්වහන්සේට කොට්ටිත හාමුදුරන්ට මෙහෙම සැලකර සිටියා. උන්වහන්සේ නැවතත් අහනවා එහෙනම් සබුරුදාගාමී සඳහා කළ යුතු භාවනා කුමක්ද? එහිදිත් මං උන්වහන්සේට පැහැදිලි කළා මේ පංච උපාදානස්කන්ධයේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. එතකොට මේ කාමරාග පටිඝ කියන සංයෝජන දෙක තුනී වෙලා යන ස්වභාවයටපත් වෙලා එයා සකෘදාගාමි භාවයටපත් වෙනවා කියලා මම පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ආයෙත් අහනවා මේ කොට්ටිත හඳුරෝ අනාගාමී සඳහා කළ යුතු භාවනාව කුමක්ද? මම උන්වහන්සේට පැහැදිලි පිළිතුරක් දුන්නා මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වඩන්න. එතකොට කාම රාග පටිඝ කියන සංයෝජන සමුච්ඡේද ප්‍රහාණය වෙලා අනාගාමි ඵලලාභීත්වය ලබා ගන්න හැකියාව තියනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ නැවසත් ඇහුවා රහත් වීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද? ඒදිත් මම උන්වහන්සේට මතක් කරේ මේ පංච උපාදානස්කන්ධයේ මේවත් හිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න. එතකොට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ සංයෝජන පහම සමුච්ඡේද ප්‍රහාණ වෙලා අරහත් ඵලයට සමවැදීමේ හැකියාවක් තියෙනවා කියලා ඇති වෙනවා කියලා උන්වහන්සේට මම මේ දහම් කරුණක් වශයෙන් උන්වහන්සේ ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඉතින් බුදු පියාණන් වහන්සේට මේ ධර්ම සාකච්ඡාව ගැන සැලකරලා ශාන්තිනායකයන් වහන්සේ ඔබ වහන්සේ අපි දෙදෙනා වහන්සේගේ මේ ධර්ම සාකච්ඡාව ගැන යම්කිසි ඌර්ණ පූර්ණයක් නැත්තම් ඒක හේතු සාධක සහිතව ඒක අනුමත කරනවාද කියලා උන්වහන්සේලා දෙනම බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. එතකොට බුදු පියාණන් වහන්සේත් මතක් කළේ කොට්ටේ තියෙන්නේ ඊළඟට සරියුත් හාමුදුරන්ට කිව්වා ඔබ වහන්සේලා දෙනම කළා වූ ඒ ධර්ම සාකච්ඡාව ඒ විදිහට මමත් අනුමත කරනවා කියලා. දැන් බලන්න පින්වත්නි මේ ධර්ම සාකච්ඡාවේ ඉතාමත්ම වැදගත් දෙයක් අපිට හේතු ගන්නවා මේ ධර්මයේ sannivedanaya කිරීම මේ සමාජගත වීමේදී උන්වහන්සේලා නොඑක් නොඑක් ක්‍රමෝපායන් උපායශීලීව මේ සත්වයාගේ සසර දුක නැති කර ගැනීම සඳහා කළ යුතු භාවනාව කෙසේද කෙසේද කියලා අපිට හේතු ගැනීම සඳහා තමයි මේ ධර්ම සාකච්ඡාව සීල සූත්‍රයෙන් අපිට ගෙනහැර දක්වලා තියෙන්නේ. අපි එහෙනම් මේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ කියලා පැහැදිලි කරගත්තොත් මේ පින් උත්තුන්ටත් මේ භවයේ තුලදීම තමන්ගේ හැකියාව පදනම් කරගෙන මේ පින් උතුම් බොහොම කෙනෙක් බණ භාවනාදී දේවල් කරනවා මේ සීල සූත්‍රයට අනුවත් තමාගේ හිත තුළ ඇත්තා වූ කෙලෙස් ධර්ම සමුච්ඡේද ප්‍රහාණය කරගන්න හැකියාව තියෙන බව තේරුම් ගන්න ඕනේ ඊට අනුකූලව මේ කර්මස්ථානයක් වශයෙන් වඩන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරගමු. පින්වත්නි මේ මෙතන තියෙන පංච උපාදානස්කන්ධය කියන්නේ සිත. පංච උපාදානස්කන්ධය කියන්නේ සිත. සාමාන්‍යයෙන් රාතන් වහන්සේලාගේ සිතට කියන්නේ පංචස්කන්ධ සිත. දැන් අපේ සිතට කියන්නේ පංච උපාදානස්කන්ධය. රාතන් වහන්සේලාගේ සිතට කියන්නේ පංචස්කන්ධ සිත. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සිත සකස් වීමේදී අපිට බොහෝ කරුණු තියෙනවා. එතකොට ශාන්තිනායක දර්ශනය අනුව සත්‍යය සම්බන්ධයෙන් ආයතන හයක් අපිට පැහැදිලිව විග්‍රහ කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, අර්ථය දක්වන්න පුළුවන්. මේ සත්‍යය සම්බන්ධයෙන් තියෙන ආයතන හයක් ඔය හය උපකාරී කරගෙන තමයි සිත සකස් වෙන්නේ. ඉතින් මේ සත්‍යය කියන ස්වභාව ධර්මය ඇත්ත වශයෙන්ම මේක ස්වභාව ධර්මයක් මේ ස්වභාව ධර්මය සකස් වෙලා තියෙන්නේ ධාතු හයක ක්‍රියාකාරීත්වයක් කියන එක ශාන්තිනායකයන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. මේ ධාතු හයක පුංගයක් හේවක් මේකට කියන්න පුළුවන් සාමාන්‍ය අපිට කියන්න පුළුවන් ග්‍රහ වස්තුවක් කියලා කියන්නත් පුළුවන්. ග්‍රහ වස්තුවක් කියලා කියන්නේ ස්වභාව ධර්මයනේ. ඒ ස්වභාව ධර්මය සකස් වෙලා තියෙන මේ ස්වභාවයට අපි සතා පුද්ගලයා මම කියලා වෙරලා සම්මුති නාමයකින් විවහාර කරනවා. ඒතකොට මම කියලා නමක් දාලා තියෙනවා, අපි කියලා දාලා තියෙනවා, සතාපුජ්ජලයා කියලා දාලා තියෙනවා. ඒ විදිහට මේ සම්මුති නාමයකින් විවහාර කරන මේ ග්‍රහ වස්තුව ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයක් විදිහටම තමයි දකින්න ඕනේ. ඒක හැබැයි බොහොම පැහැදිලිව දැක්කොත් තමයි අපිට සෑහෙන කර්මස්ථානයේ දියුණු කරගෙන හිතට හිත දියුණු කරගෙන උපාදානයක් ස්කන්ධයක් බවට පත් නොවි උපාදාන ස්කන්ධයක් බවට සිත පත් නොවි පංචස්කන්ධයක් බවට සිත ජීනු කරගන්න හැකියාව තියෙනවා පංචස්කන්ධය කියන්නේ රාතන් වහන්සේලාගේ සිත ඒ කියන්නේ ලෝකෝත්තර සිතයි ඒ උත්තර සිතට යන්න නම් මේකේ තියෙන යථාර්ථය අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි දැන් විශේෂයෙන් අපි දකින්න ඕන මේ සත්‍ය සම්බන්ධයෙන් අපි නිතරම මේ ජීවිත පැවැත්මක් පවත්වනවා ජීවිත පැවැත්මක් පවත්වනවා මේ ජීවත් වෙන්නේ පින්වත්නි භෞතික ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ අපි භෞතික දේවල් පරිහරණය කරනවා ඒ හැම දෙයක්ම පරිහරණය කරන්නේ මේ අපේ ආයතන හා සම්බන්ධ කරගෙන එතකොට මේ මේ ආයතන මොනවාද ඇස කන නාසය දිව කය මන එතකොට මේ භෞතික වස්තු හැම දෙයක්ම ඕ එන්න මේ ආයතන හය සම්බන්ධ කරගෙන අපි ඒ වගේ යථාර්ථය නොදක්නා තම නිසා උපාදානය කරගන්නවා. ඒ මේ උපාදානයට නොයන්න නම් ඒ සඳහා කළ යුතු විනිවිද දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. උපාදානයට නොයන්න නම් මේ සංකත වුණා වූ සීලූම ස්වභාව ධර්මයාගේ යථාර්ථය ඒ කියන්නේ ප්‍රകൃතිය විනිවිද දකින්න ඕනේ. ඒ විනිවිද දැකීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. දැන් අපි බලමු එහෙනම් බුද්ධ දේශනාව අනුව මේ ලෝකය කියලා අපි දෙයක් විවහාර කරනවානේ. එතකොට මේ ලෝකයේ තුල සජීවී හා අජීවී කියලා වචන දෙකක් දකිනවා. විශේෂයෙන් කියනවා සචේතනික හා අචේතනික කියලා. සජීවී අජීවී කියලා වචනයක් දෙදලා තියෙනවා. සචේතනික අචේතනික කියලා මේ හැම දෙයක්ම පින්වත්නේ සංකත සංකත සකස් වුණ දේවල්. දැන් බලන්න ඕනේ මේ සකස් වුණ දේවල් සම්බන්ධයෙන් අපි විශේෂත්වයක් මෙතනදී දකින්න ඕනේ. අපේ මේ කය සැරසීමට තමයි අපි නිතරම අපේ සිත යොමු කරන්නේ. කය සරසනවා, කන්න බොන්න, අඳින්න, පළඳින්න. ඒතකොට ගිය දොරේ කඩන්, යාන වාහන ආදී දේවල් මේ භෞතික දේවල්ම තමයි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ. විශේෂයෙන් මේ කය සරසීම සඳහා තමයි අපි නිතරම උත්සාහ කරන්නේ. ආයතන හය පිනවන්නම තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඔය පේන්න තියෙන පින්තුනි කය අතහැරලා යන්න වෙනවා අපිට. නමුත් මේ ලෝකේ බොහෝ දෙනෙක් ඒ කයෙන් ඉක්ුත් වෙලා යන්නා වූ සිත ගැන අබමල් හේනුක තරම්වත් අවධානයක් යොමු කරන්නේ ඇත්ත වශයෙන්ම අපි විශේෂයෙන් යොමු කරන්න ඕනේ මොන පැත්‍රද මේ අභ්‍යන්තර ක්‍රියාත්මක වෙන්නා වූ සිත ගැනයි. ලෝකේ කොටස් දෙකක් තියෙනවා සිත සහ කය. අපි නමුත් වැඩිපුරම වැඩිපුරම අවධානය යොමු කරන්නේ කයටයි. නමුත් ඒ කය අපි අතහැරලා යනවා. නමුත් අතහැරලා යන්නා වූ කයේ සිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මෙන්න මේ හිත සරසා ගැනීම තමයි අප විසින් කළ යුත්තේ. ඒක රාග, දෝෂ, මෝහ ආදී අකුසල චෛතසික වලට යටත් නොවි අලෝභ, අදෝස, අමෝහ, ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය ආදී ගුණ ධර්මයෙන් යුක්තව ඒ සිත සකස් කරගත්තොත් භවයට යන්නා වූ සිත නතර කරගන්න අපිට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සීල සූත්‍රයේදී අර සෝවාන් ඵලයේදී නැතිවෙන්නා වූ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කර ගැනීම සඳහා කළ යුතු එකම ප්‍රතිපදා මොකද්ද? සිත සකස් වීමේ ස්වභාවය අවබෝධ කරගෙන මෙන්න මේ සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා භාවනාත්ම වැඩිම විදර්ශනා වැඩිම තමයි කළ යුත්තේ. දැන් අපි කෙටියෙන් සලකා ගමු මේ හිත සකස් වෙන ස්ථාන හයක් තියෙනවා කියලා අපි නිතරම දන්නවා බණ අහන අය මේ පිඟුතුන් දන්නවා. මොනවාද මේ ආයතන හය? ඇස, කන, නාසය, දිව, හය, මන. ඒවා තමයි සත්වයා සම්බන්ධයෙන් අභ්‍යන්තර රූප කියලා තමයි උතුම්දී දේශනාවේ සඳහන් වෙන්නේ. මේ කය සම්බන්ධයෙන් විශේෂයෙන් හැම කෙනෙකුටම කයක් තියෙනවා. ওই ගොරෝසු කය නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගේම රූප කෑලි රූප කොටස් 32ක් ඒක රාශි වෙලා. ඒවට කියන අපි කෙස්ලොම්නිය දත් හවමස්නහර ඇටකටු ඇට මිදුළු ආදී එන්න මේ කෑලි 32ක් ඒ කියන්නේ රූප කොටස් 32ක් ඒක රාශි වෙලා නිර්මාණය වුණා වූ කයක් තමයි අපේ කය. එතකොට ඒවට කියන්නේ ඒ කොටස් 32කටත් නම් දාලා තියෙනවා ඒකට සම්මුති නාම. ඒ වගේම මේ සත්වයා සම්බන්ධයෙන් හිත සකස් වෙන ස්ථානත් හයක් තියෙනවා. ඒකට කියන්නේ අභ්‍යන්තර රූප. අභ්‍යන්තර රූප. ඒ රූප තමයි ඇස, කන, නාසය, දිව, කය, මන. ඔය හය උපකාරී කරන තමයි පින්තුනි සිත සකස් වෙන්නේ. ඒ නිසා සාන්තිනායකයන් වහන්සේ මතක් කරනවා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං තන්නමේ උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති කියලා ගාථා රත්නයකින් මේ හය උපකාරී කරගෙන සිත සකස් වෙනවා කියලා. හය පොලක සිත සකස් වෙනවා. මොනවාද? හය පොල ඇස උපකාරී කරගෙන බලන සිත, කන උපකාරී කරගෙන අහන සිත, නාසය උපකාරී කරගෙන ආග්‍රහණය කරන සිත, දිව උපකාරී කරගෙන රස බලන සිත, නාසය උපකාරී කරගෙන ආග්‍රහණය කරන සිත හය උපකාරී කරගෙන පහස ලබන සිත මන උපකාරී කරගෙන මෙනෙහි කරන සිත ඔන්න ඔය සිත් හය තමයි ඊට එහා සිතක් කිසිම තැනක සකස් වෙන්නේ ඒ නිසා තස්සු ට කියලා කියන්නේ හය හය පොළෙහි ලෝකේ හට ගන්නවා ලෝකේ කියන්නේ හිත. ඒවත් පංච උපාදානස්කන්ධය. ලෝකේ කිව්වත් එකයි, හිතක් කිව්වත් එකයි, පංච උපාදාන ස්කන්ධය කිව්වත් එකයි. එහෙනම් දැන් අපි තේරුම් ගත්තා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ හිත සකස් වෙන ස්ථාන හයක. දැන් එක ස්ථානයක් ගැන තේරුම් ගත්තාම අපිට මේ සීලූම ආයතන හය සම්බන්ධීකරණය කරගෙන මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය පදනම් කරගත්තා වූ විදර්ශනා භාවනාව වඩන්න පහසු වෙනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන විදර්ශනා භාවනාව වඩන්න පහසු වෙනවා. ඉස්සෙල්ලාමත් බලමු එක ආයතනයක ක්‍රියාකාරීත්වය. එක ආයතනයක් තේරුම් ගත්තාම අනිත් ආයතන හයතම ඒ ධර්මතාවය තමයි මේ ස්වභාව ධර්ම ගැන කතා කරන්නේ අපි. මේ සීලූම ධර්මතාවයන් හැම ආයතනයකටම සාධාරණයි. දැන් බලමු එක ආයතනයක් ඉස්සෙල්ලාම අපි ගමු ඇහැ. ඇහැ සම්බන්ධ කරගෙන සකස් වෙන හිතට කියන්නේ බලන සිත. හැබැයි මෙතන බලන සිත කියලා කියනකොට බැලීමක් ස්වභාව ධර්මයක් පමණයි මෙතනදී අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම ඒ ස්වභාව ධර්මයෙන් මෙතනදී සිත සකස් වෙනවා සකස් කරන්න කවුරුත් නැහැ බැලීමක් ස්වභාව ධර්මයක් පමණයි බලන්නෙක් නැහැ බලන්නෙක් නැහැ ඉතින් මේ ගැන තීරු ගන්නකොට ඒ ඔය අදහස් හොඳට ඔය පින්වත්තුන්ට විදර්ශනාත්මක දැනීම ඇති වෙනවා විදර්ශනාත්මක දැනීමක් ඇති වෙනවා ඉස්සලාම බලන්න ඕනේ මේ ඇහැ කියන්නේ පින්වත්නි අභ්‍යන්තර රූපය. ඔය ඇහැ කියන එක රූපයක්. ඉතින් අපේ මුතුන් මිත්‍රෝ පොතපතේදීත් ඒකට නමක් දාලා තිනවා රූපයක්. ඒ කියන්නේ ඇහැ කියලා. ඒ සම්මුති නාමය තමයි ඔය ඇහැ කියන එක. ඉතින් පරමාර්ථ වශයෙන් දකිනවා නම් දේශනාවේ හැටියට උට කියන්න වෙන්නේ රූපයක්. දැන් එනම් සම්මුති වශයෙන් තියෙන්නේ ඇහැ. ඒකට පරමාර්ථ වශයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ රූපයක්. දැන් රූපයක් කියන්නේ කොහොමද මේ පින්වුතුන් හොඳට දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ශක්ති හතරක් ස්වභාව ධර්ම හතරක් එකට ගොනුවක පුංගයක් වශයෙන් विद्यमान වෙන්නා වූ ස්වභාවය තමයි රූප කියලා කියන්නේ. එතකොට මේ ඇහැ රූපයක් නම් එතකොට මේ ඒ රූපය රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් ඇත්ත වශයෙන්ම ගණනක් සීමාව ප්‍රමාණයක් කරන්න බැරි රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක් ඒක රාශී වෙලා ඝනීභූත භාවයට පත් වුණ අවස්ථාවේදී අපිට පෙන්눔 කරන්න පුළුවන්. පෙන්눔 කරන්න පුළුවන් මේක සංකතයක්. සංකතයක් කියන්නේ සකස් වුණු දෙයක්. ස්වභාව ධර්මයක්. මේකට කියන්න පුළුවන් මේ විශ්වයේ ඇත්තා වූ ස්වභාව ධර්මයක්. ඒ කියන්නේ ග්‍රහ වස්තුවක් කිව්වත් වැරද්දක් නැහැ. ග්‍රහ වස්තුවක්. ස්වභාව ධර්මයක්. එතකොට මේ ඇහැනමැති ග්‍රහවස්තු හේවත් ස්වභාව ධර්මය බුද්ධ දේශනාවේ අනුව කඩලා බෙදලා වෙන් කරලා බලන්න ඕන. විභජ්‍යවාදී කියන්නේ ඒකයි. විදර්ශන දකින්න ඕන, විනිවිද දකින්න ඕන. එහෙනම් විනිවිද දැකීමේදී මේක ධාතු හතරක පුණ්ඩයක් කියලා අපිට පැහැදිලි වෙනවා. ඒක ධර්මානුකූල විවරණයේදී ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට ධාතු හතර මොකද්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. එතකොට පඨවි ධාතුව කියන්නේ පින්වත්නි ශක්තිය. ධාතුවක් කියන වචනයෙම තියෙන ශක්තිය කියලා වචනය. පඨවි ධාතුවක් ශක්තියක්, ආපෝ ධාතුවක් ශක්තියක්, තේජෝ ධාතුවක් ශක්තියක්, වායෝ ධාතුවක් ශක්තියක්. එතකොට මේ ශක්ති හතර වල ස්වභාවයක් තියෙනවා. පඨවි ධාතුවේ ස්වභාවයේ ගණී භාවය. ගණී භාව කියලා කියන්නේ පඨවි ගතිය, තද ස්වභාවය. ඒ නිසා එකට සම්මුතියක් දීලා තිනවා පඨවි කියලා සම්මුති නාමය. ඒක සත්‍යයක්. ඒ සත්‍ය ස්වභාවය ඝනත්වයක් ඇති ස්වභාවයක් කියන අදහසයි ගන්න වෙන්නේ. එතකොට පඨවි ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවයක් තව සත්‍යය. ඒක වැగిරෙන ස්වභාවය එතකොට එකින් එක රඳවා ගැනීම ඒක රාශී කිරීමේ ස්වභාවය ඒ වගේ ස්වභාව කීපයක්ම මේ තුල विद्यමානයි පැහැදිලිවම දකින්න ඕනේ ආපෝ ධාතුවේ තියෙන වැගිටෙන ස්වභාවය කියන එක තමයි පළවෙනිම අපිට කියන්න වෙන්නේ. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය ගත්තා වූ සත්‍යයක්, වායෝ කියන්නේ හමායන ස්වභාවයක්. එතකොට හැකිලීම, පිම්බීම ආදී අවස්ථාවලදීත් අපි ඒ ධාතුවේ තියෙනා වූ ස්වභාවය තමයි පෙන්눔 කරන්නේ. මේ නම් මේ ධාතු හතරම එකට එකතු වෙලාම තමයි තියෙන්නේ. මේකට කියනවා සතර මහා භූතයෝ කියලා. මේ භූත කියන වචන තියෙන්නේ භෞතික කියන වචනේනේ. භෞතිකය කියන්නේ භූතයෝ හතර දෙනාගේ සාමූහික එක ගුණුව. කවදාකවත් මේ ධාතු හතර වෙන් වෙන්නේ නැහැ වෙන් කරන්නත් බෑ. මොකද එකක් යම් කිසි තැනක विद्यमान නම් අනිත් ධාතු තුනත් विद्यमान වෙන්න ඕනේ. හේතුව එකම ධාතුවක් කවදාකවත් තනියම ප්‍රකට වෙන්නේ විද්‍යමාන වෙන්නේ පෙනී හිටින්නත් බෑ. ඒ නිසා යම් කිසි තැනක පටවි ධාතුව තියෙනවා නම් ප්‍රකට වෙනවා නම් අනිත් ධාතු තුනක් අංශු මාත්‍රයක් හරි विद्यमान වෙනවා. ඒ නිසා මේ ධාතු හතරක සාමූහික ගුණයට කියනවා රූපය කියලා. දැන් අපි තේරුම් ගත්තා පඨවි ධාතුවේ ස්වභාවය නිතරම ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. අනිත්‍යයි ශක්තියක් ඇතිතන අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එතකොට ওই විදිහට පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතුව හතරම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ නිසා දැන් අපි ඉතින් තේරුම් ගත්තා ඇහැ කියන්නේ රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ නිසා මෙච්චර කාලයක් අපි මේ ඇහි යථාර්ථය නොදක්නාකම නිසා නිට්ටයයි සතයි ආත්මයි කියලා වැරදි අවබෝධයක් තිබුණා. ඒ වැරදි අවබෝධයවත් අවිද්‍යාව නැති කරගන්න නම් මේක සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා තීරුම් අරගෙන බුද්ධානුමතයට අනුව එහෙනම් ඒ ඇහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වඩන්න ඕන. ඊළඟට ඇහි ප්‍රසාද රූපය ඒ ප්‍රසාද රූපය ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ප්‍රසාද රූපයට ඇදී පවතිනවා වර්ණ රූපය කියලා එකක්. ඒකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එහෙනම් ප්‍රසාද රූපයට ඇදී වර්ණ රූපයේ ඇදී පවතින අවස්ථාවේදී හට ගන්නවා චක්කු විඥානය කියලා ධාතුවක්. ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණ ධාතුව. ඒ ධාතුවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. එතකොට අසත් ප්‍රසාද රූපයත් වර්ණ රූපයත් චක්කු විඥානයත් කියන ධාතු හතරම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට මේ අනිත්‍ය නම් ගත හැකි දෙයක්ුත් නෙමෙයි දුක නම් ගත යුතු දෙයක්ුත් නෙමෙයි අනාත්ම නම් හල යුතු දෙයක් කියන එක හරියට ප්‍රමාණිකූලව ඒක විදසුන් නුවණින් දකින්න ඕනේ. ඊළඟට චක්කු විඥාන සමගට ගන්න නාම ධර්ම පහක්. ඒකට කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛසික පහ. මේ සබ්බචිත්ත සාධාරණ චෛසික පහ මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. එහෙනම් මේ නාම ධර්ම පහත් හටගන්නේ විඥාන ධාතු හටගත්තොත්නේ. විඥාන ධාතුවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්ම නම් මෙන්න මේ පස්සයක් අනිත්‍යයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. වේදනාවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සංඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මානසිකාර්යයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ නාම ධර්ම පහම අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට සිතක ක්‍රියාකාරීත්වයේ මුල්ම පදනම තමයි මෙන්න මේ සබ්බ චිත්ත සාධාරණ චෛසික සිතුවිලි පහම අනිත්‍යයි දුකයි අනාත්මයි වඩනවා. ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධය ඊළඟට ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? රූප පස්සෙන් රූපස්කන්ධය, වේදනාවේ වේදනාස්කන්ධය, සංඥාවෙන් සංඥාස්කන්ධය, චේතනාවෙන් සංකාරස්කන්ධය, ඊළඟට විඥාන ස්කන්ධයක තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. එහෙනම් පංච උපාදාන ස්කන්ධයත් ওই විදිහටම වෙන වෙනම වෙන වෙනම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වඩන්න ඕන. රූපස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වේදනාස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සංඥාස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සංඛාරස්කන්ධයත් අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. විඥානස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඊළඟට බලන සිතත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මුළු ලෝකයම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් ඒකට පැහැදිලි කරගත්තා එක එක ආයතනයක් ඒ විදිහට චක්කු ආයතනේ සෝත ආයතනේ ගහන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතනේ කියන ආයතන හයම ওই විදිහට විදර්ශනාත්මක වඩනකොට ওই පින්වතුන්ට සිත අර නිට්ටයයි සපයි ආත්මයි කියන වැරදි අවබෝධය නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුලම මේ පින්වත්තුන්ගේ සිත විසංකාර සිතක් බවට පත් කළා සමාධියට එනවා. ඒ කියන්නේ විදර්ශනා සමාධිය. එතකොට මේ විදර්ශනා සමාධිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අර තමාගේ හිත තුල ඇත්තව මේ සංසාර ගමන කියදීනේමට හේතුකාරක වෙන්නා වූ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ඊළඟට ඒක තව තවත් දියුණු කරගෙන යනකොට කාමරාග පටික කියන සංයෝජන තුන දෙක තුනී වෙලා යනවා. තවත් දුරටත් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වඩනකොට ඒ කාමරාග පටික කියන සංයෝජන දෙක සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. ඊළඟට තව ටිකක් දුරට මේක වඩාගෙන යනකොට අර රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝජන සමුච්ඡේද ප්‍රහාණය වෙලා සංසාර ගමන නතර කරගෙන නිවන් දැකීමටත් හේතුකාරක වෙනවා. ඉතින් අද ධර්ම දේශනාවේදී මෙන්න මේ සංයුක්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ සීල සූත්‍රය මේ පින්වත්තුන් හොඳට අධ්‍යයනය කරගන්න. ඒ සීල සූත්‍රයේ තියෙන අර කොට්ටිත හාඳුරහා සරියුත් හාඳුර අතර තියෙන ධර්ම සාකච්ඡාවක් ඒ ධර්ම සාකච්ඡාවේ පැහැදිලිව ප්‍රකට කරලා තියෙනවා මේ සංසාරයේ තියෙනා වූ සංසාරයට ගමන් කරන්නා වූ සිත සමුච්ඡේද ප්‍රහාණය කරලා කෙලස් ධර්ම නැති කරගෙන නිකලසිතක් ඇටේර ගන්න පුළුවන් කියන බව එතෙන්දි පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ සූත්‍රයක් මේ පින්වත්තුන් අධ්‍යයනය කරලා මේ කිව්වා වූ දහම් කරුණු මේ පින්වත්තුන් හොඳට ධාරණය කරගෙන මේ සංසාර ගමන නතර කර ගැනීම සඳහා ප්‍රතිපදාවක දෙන්න ඒ ප්‍රතිපදාව යෙදීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනෙන් මේ දේශනාව අවසන් කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි සුභවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරත් වූයේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද උද්දම්පා සිරිසීවිලි ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ඔබට පෙරවන් සරණයි Thank you.